මහා ශලායතනික සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තේ දෙක්ඛෝ භගවතෝ පච්චස්සෝ සොං භගවායේ තදවෝච මහා සලායතනිකං වෝ භික්ඛවේ දේශේසාමේ සංසුනාත සාදුකං මනසි කරෝත භාසෙස්සාමේතේ ඒවං බන්තේති කෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සොං භගවායේ තදවෝච චක්ඛුං භික්ඛවේ අජානං අපස්සං යථා භූතං රූපේ අජානං අපස්සං යථා භූතං චක්ඛෝ විඥානං අජානං අපස්සං යථා භූතං චක්ඛෝ සම්පස්සං අජානං අපස්සං යථා භූතං යම් පිදං චක්ඛෝ සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පේ අජානං අපස්සං යථා භූතං චක්කුස්මින් සාරජ්‍යතේ රූපේසු සාරජ්‍යතේ චක්කු විඥානේ සාරජ්‍යතේ චක්කු සම්පස්සේ සාරජ්‍යතේ යම් පෙදං චක්කෝ සම්පස්ස පච්චයා uppajjate වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තස්මින් තේ සාරජ්‍යතේ තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්හෝල්හස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti තණ්හා චස්ස පොනෝ භවිකානන්ති රාග සාගතා తත්‍ර తත්‍රාభిනන්දිනේ සාචස්ස පවඩ්ඩති තස්ස කායිකාපි දරතා පවඩ්ඩන්ති චේතසිකාපි දරතා පවඩ්ඩන්ති කායිකාපි සන්තාපා පවඩ්ඩන්ති චේතසිකාපි සන්තාපා පවඩ්ඩන්ති කායිකාපි පරිලාහා පවඩ්ඩන්ති චේතසිකාපි පරිලාහා පවඩ්ඩන්ති සෝඛාය දුක්ඛම්පේ චේතෝ දුක්ඛම්පේ පටිසංවේදේත්තේ සෝතං භික්ඛවේ අජානං අපස්සං යථා භූතං පේයාලං ගහනං භික්ඛවේ අජානං අපස්සං යථා භූතං පේයාලං ජීවහං භික්ඛවේ අජානං අපස්සං යථා භූතං පේයාලං කායං භික්ඛවේ අජානං අපස්සං යථා භූතං පේයාලං මනම් වික්ඛවේ අජානං අපස්සං යථා භූතං ධම්මේ අජානං අපස්සං යථා භූතං මනෝ විඥානං අජානං අපස්සං යථා භූතං මනෝ සම්පස්සං අජානං අපස්සං යථා භූතං යම් පෙදං මනෝ සම්පස්ස පච්චයා uppajjate වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්පි අජානං අපස්සං යථා භූතං මනස්මින් සාරජ්‍යතේ ධම්මේසු සාරජ්‍යතේ මනෝ විඥානේ සාරජ්‍යතේ මනෝ සම්පස්සේ සාරජ්‍යතේ යම් පෙදං මනෝ සම්පස්ස පච්චයා උප්පජ්ජතේ වේදේ සංසුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තස්මින් තේ සාරජ්‍යති තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්හෝල් හස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡන්තේ තණ්හාචස්ස පොනෝ භවිකානන්දි රාගසාගතා తත්‍ර తත්‍රාభిනන්දිනේ සාචස්ස පවණ්ඩතේ චස්ස කායිකාපේ දරතා පවණ්ඩන්තේ චේතසිකාපි දරතා පවණ්ඩන්තේ කායිකාපේ සන්තාපා පවණ්ඩන්තේ චේතසිකාපේ සන්තාපා පවණ්ඩන්තේ කායිකාපේ පරිලාහා පවඩ්ඩන්තේ චේතසිකාපේ පරිලාහා පවඩ්ඩන්තේ සෝඛාය දුක්ඛන්තේ චේතෝ දුක්ඛන්තේ පටිසංවේදේති චක්ඛුංචකෝ භික්ඛවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූතං චක්ඛු විඥානං ඥානං පස්සං යථා භූතං චක්ඛෝ සම්පස්සං ඥානං පස්සං යථා භෝතං යම් පෙරං චක්ඛෝ සම්පස්ස පච්චයා uppajjate වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්තේ ඥානං පස්සං යථා භෝතං චක්කුස්මින්න සාරජ්‍යතේ රෝපේසෝ න සාරජ්‍යතේ චක්කු විඥානේ න සාරජ්‍යතේ චක්ඛෝ සම්පස්සේ නසාරජ්‍යතේ යම් පෙදං චක්ඛෝ සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තස්මින් තේන සාරජ්‍යති තස්ස අසාරත්ස්ස අසංයුත්තස්ස අසම්මෝල්හස්ස ආදීනවානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා අපචයං ගච්ඡanti තණ්හා චස්ස පොනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා දිනන්දිනේ සාචස්ස පහේයතේ තස්ස කායිකා පේදරතා පහේයන්තේ චේතසිකා පේදරතා පහේයන්තේ කායිකාපේ සන්තාපා පහේ යන්තේ චේතසිකාපේ සන්තාපා පහේ යන්තේ කායිකාපේ පරිලාහා පහේ යන්තේ චේතසිකාපේ පරිලාහා පහේ යන්තේ සෝකාය සුඛම්පේ චේතෝ සුඛම්පේ පරිසංවේදේත්තේ යා තථා භූතස්ස දෙත්තේ සාස හෝතේ සම්මා දෙත්තේ යෝ තථා භෝතස්ස සංකප්පෝ ස්වාස හෝති සම්මා සංකප්පෝ යෝ තථා භෝතස්ස වායාමෝ ස්වාස හෝති සම්මා වායාමෝ යා තථා භෝතස්ස සතේ සාස හෝති සම්මා සතේ යෝ තථා භෝතස්ස සමාධේ ස්වාස හෝති සම්මා සමාධේ පුබ්බේවකෝ පනස්ස කාය කම්මං වචේ කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති ඒවමස්සායන් අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති තස්ස ඒවං ඉමං අරියං අට්ඨංගිකං මග්ගං භාවයතෝ චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පාරිපූර්ණං ගච්ඡන්තේ චත්තාරෝපේ සම්මප්පදානා භාවනා පාරිපෝරින් ගච්ඡන්ති චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පාරිපෝරින් ගච්ඡන්ති පංචපේ ඉන්ද්‍රයානි භාවනා පාරිපෝරින් ගච්ඡන්ති පංචපේ බලානි භාවනා පාරිපෝරින් ගච්ඡන්ති සත්තපේ බොජ්ජංගා භාවනා පාරිපෝරින් ගච්ඡන්ති තස්සිමේ ද්වේ ධම්මා යුගනද්ධාවස්සන්ති සමතෝච විපස්සනාච සෝයේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයාත් තේ ධම්මේ අභිඤ්ඤා පරිජානාති යේ ධම්මා අභිඤ්ඤා පහතබ්බාත් තේ ධම්මේ අභිඤ්ඤා පජහතේ යේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බාත් තේ ධම්මේ අභිඤ්ඤා භාවේති යේ ධම්මා අභිඤ්ඤා සච්චේ කාතම්බා තේ ධම්මේ අභිඤ්ඤා සච්චේ කරෝති කතමේච බික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤේයා පංචඋපාදානස්කන්ධා තිස්ස වචනීයං සේයතේදං රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංකාරෝපාදානස්කන්ධෝ විඤ්ඤාණෝපාදානස්කන්ධෝ ඉමේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයා කතමේච වික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහසබ්බා අවිජ්ජාච භවතණ්හාච ඉමේ ධම්මා අභිඤ්ඤා පහසබ්බා කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ සබ්බා සමතෝච විපස්සනාච ඉමේ ධම්මා අභිඤ්ඤා භාවේ සබ්බා කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චේ කාතබ්බා විද්‍යාච විමුත්තේච ඉමේ ධම්මා අභිඤ්ඤා සච්චේ කාතම්බා සෝතම් වික්ඛවේ ඥානං පස්සං යථා භෝතම් පේයාලම් ගහනම් වික්ඛවේ ඥානං පස්සං යථා භෝතම් පේයාලම් ජීවහම් වික්ඛවේ ඥානං පස්සං යථා භෝතම් පේයාලම් කායම් වික්ඛවේ ඥානං පස්සං යථා භෝතම් පේයාලම් මනම් භික්ෂවේ ඥානං පස්සං යථා භෝතං ධම්මේ ඥානං පස්සං යථා භෝතං මනෝ විඥානං ඥානං පස්සං යථා භෝතං මනෝ සම්පස්සං ඥානං පස්සං යථා භෝතං යම් පෙදං මනෝ සම්පස්ස පච්චයා uppajjate වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා කම්පේ ජානං පස්සං යථා භෝතං මනස්මෙන් න සාරජ්‍යතේ ධම්මේසෝ න සාරජ්‍යතේ මනෝ විඥානේ න සාරජ්‍යතේ මනෝ සම්පස්සේ න සාරජ්‍යතේ යම් පිදං මනෝ සම්පස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තස්මින් පිනසාරජ්‍යති තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මෝල්හස්ස ආදීන වානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංචඋපාදානස්කන්ධා අපසයං ගච්ඡanti තණ්හා චස්ස පොනෝ භවිකා නන්දි රාග සාගතාත් తත්‍ර తත්‍රාභිනන්දිනේ සාචස්ස පහේ යතේ තස්ස කායිකාපි දරතහ පහේ යන්තේ චේතසිකාපි දරතහ පහේ යන්තේ කායිකාපේ සන්තාපා පහේ යන්තේ චේතසිකාපේ සන්තාපා පහේ යන්තේ කායිකාපේ පරිලාහා පහේ යන්තේ චේතසිකාපේ පරිලාහා පහේ යන්තේ සෝකාය සුකම්පේ චේතෝ සුකම්පේ පරිසංවේදේති යාතතා භෝතස්ස දිට්ඨේ සාස්ස හෝතේ සම්මා දිට්ඨේ සෝතතා භෝතස්ස සංකප්පෝ ස්වාස්ස හෝතේ සම්මා සංකප්පෝ යෝතතා භෝතස්ස වායාමෝ ස්වාස්ස හෝතේ සම්මා වායාමෝ යා තථා බොහෝතස්ස සතේ සාස හෝති සම්මා සතේ යෝ තථා බොහෝතස්ස සමාදේ ස්වාස්ස හෝති සම්මා සමාදේ පුබ්බේව කෝපනස්ස කාය කම්මං වචේ කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති ඒවමස්සායන් අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති තස්ස ඒවං ඉමං අරියං අට්ඨංගිකං මග්ගං භාවයතෝ චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූර්ණං ගච්ඡන්ති චත්තාරෝපි සම්මප්පදානා භාවනා පරිපූර්ණං ගච්ඡන්ති චත්තාරෝපි ඉද්ධපාදා භාවනා පරිපූර්ණං ගච්ඡන්ති පංචතේ ඉන්ද්‍රයානේ භාවනා පාරිපූර්ණං ගච්ඡන්තේ පංචපේ බලානේ භාවනා පාරිපූර්ණං ගච්ඡන්තේ සත්තපේ බොජ්ජංගා භාවනා පාරිපූර්ණං ගච්ඡන්තේ තස්සමේ ද්වේ ධම්මා යුගනද්ධාවත්තන්තේ සමතෝච විපස්සනාච සෝයේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයාත් තේ ධම්මේ අභිඤ්ඤා පරිජානාතේ යේ ධම්මා අභිඤ්ඤා පහතබ්බාත් තේ ධම්මේ අභිඤ්ඤා පජහතේ යේ ධම්මා අභිඤ්ඤා භාවේ සබ්බාත් තේ ධම්මේ අභිඤ්ඤා භාවේතේ යේ ධම්මා අභිඤ්ඤා සච්චේ කාතබ්බාත් තේ ධම්මේ අභිඤ්ඤා සච්චේ කරෝති කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤේයා පංචඋපාදානස්කන්ධා තිස්ස වචනීයම් සේයතේදම් රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඤ්ඤාණෝපාදානස්කන්ධෝ ඉමේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා අවිජ්ජාච භවතණ්හාච ඉමේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා සමතෝච විපස්සනාච ඉමේ ධම්මා අභිඤ්ඤා භාවේ සම්බා කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චේ කාතම්බා විඥාච විමුච්ඡේච ඉමේ ධම්මා අභිඤ්ඤා සච්චේ කාතම්බා ඉදමවෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති මහා ශලායතනික සොත්සං සත්තමං